බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ තථාගත දේශනාව මේ සමාජය තුල ලෝකයේ තුල පවතින සියලුම ආගම් අතරත විශේෂිත බවක් තියෙනවා. එනිසා යම්කිසි කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවත් ලෝකයේ තියෙන සියලු ආගමුත් එකයි කියලා අපි ඒ කාරණයට එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවන හේතුව තමයි යම්කිසි කාලයකදී බෞද්ධ දර්ශනය අපි ආගම කියන වචනෙන් හැඳින්නුවත් ඇත්තටම මේක දර්ශනයක් දැක්මක්. ලෝකයේ අනෙක් තියෙන්නේ ආගම්. ක්‍රිස්තියානි ආගම, Hindu ආගම, ඉස්ලාම් ආගම ලෝකයේ අනෙකුත් ඒ ඒ සඳහන් කළ දේවල් ආගම්. නමුත් බුදුදහම කියලා කියන්නේ දර්ශනයක්, දැකීමක්, ඒ නිසාවෙන් ඒ දර්ශනය, ඒ දැකීම ඇදහිීමක් තැනට අපි අරගෙන යන්නේක සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝකයේ සියලු ආගම් නැවත උපතක් ගැන කතා කරද්දී ලෝකේ සියලු ආගම් තුළ නැවත උපතක් වර්ණනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාව පමණයි උපදීම වෙනුවට පැවැත්ම වෙනුවට නැවැත්ම පිළිබඳ කතා කරන දේශනාව. අපි අහලා තියෙන්නේ ඇසිපිය ගහන වෙලාවක්වත් සසර ගමන තථාගතයන්න් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා. මොකද හේතුව සංසාරේ උපතක් නැවත ලබනවා කියන එක. මේ ජීවිතෙන් අයින් වෙලා මේ ජීවිතෙන් මරණයටපත් වෙලා මේ හිත විඥාණය නැවත උපතකට යනවා කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දුකක් විදිහට. ඒකට හේතුව තමයි සංසාර ජීවිතේ අපි කාගෙත් මහ gedara සතර අපාය බවයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මනුස්ස ලෝකයකට එන්න වාසනා ශක්තිය ලැබුණේ පෙරකර මහා කුසලයක් නිසාවෙන්මයි. මොකද මනුස්ස ජීවිතයකට එන්න පාරමිතා පුරන මනුස්ස ජීවිතයකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න සත්වයෝ මේ අවකාශය තුල අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට දේශනාව තුල පුද්ගලයා යොමු කරන්නෙම සසර නැවැත්මට පිණිස මිස පැවැත්මට නෙවෙයි. සසර නැවැත්ම සිදු නොවන ප්‍රධාන හේතුවක් බුදුහාමුදුරුවෝ දකිනවා. සසර නැවැත්ම සිදු නොවි උපතේ නැවැත්ම සිදු නොවි නැවත නැවත යම්කිසි සත්වයක සසර උපදිනවා නම් ඒ උපත මනුස්ස ජීවිතයක් වේවා දිව්‍ය ලෝකයක් වේවා බ්‍රහ්ම ලෝකයක් වේවා තිරිසන් ලෝකයක් වේවා, භූත ලෝකයක් වේවා, කවර තැනකදී හරි සත්වයා පුද්ගලයා නැවත උපතක් හදනවා නම් ඒ හදාගන්න ප්‍රධානතම හේතුව කෙලෙස්. ඒකට තව වචනයක් කියනවා බණ පොතේ සංස්කාර කියලා. සංස්කාර නැත්නම් කෙලෙස් නිසාවෙන් ආශාවන් ඕනෑකම් බලාපොරොත්තු නිසාවෙන් සත්වයා නැවත නැවත නැවත නැවත සසර ගමන තුල උපදිමින් මැරෙමින් යනවා. අපි දන්න කාරණාවක් තමයි බෞද්ධයෝ අරගත්තාම ලංකාව තුල 70ක් විතර බෞද්ධයෝ ඉන්නවා. 70ක් විතර බෞද්ධයෝ ඉන්න අපේ රටේ ගොඩක් අය ධර්ම ශ්‍රවණය කරනවා. උදෑසන, සවස, සමහර වෙලාවට දවස පුරාම රූපවාහිනී නාලිකා මගින් එහෙම නැත්නම් ගුවන් විදුලිය මගින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සෑම වෙලාවකදීම එයගේ අවසාන ප්‍රාර්ථනාව වෙන්නේ අමාමහ නිවන් සම්පත් ලැබෙන්න කියලා. පන්සලට ගිහිල්ලා බෝධි පූජාව තියලත් කරන ප්‍රාර්ථනාව නිවන් සම්පත් ලැබෙන්න කියලා. හාමුදුරුවෝ 10 15 නමක් ගෙදරට වඩම්මලා දාන පූජා කළා ඒ දාන පූජාව අවසානයේ කරන ප්‍රාර්ථනාවත් නිවන් සම්පත් ලැබෙන්න කියලා. ඒ හැර වෙනත් යම් ආගමික වශයෙන් යම් කටයුත්තක් කරනවද නිරත වෙනවද ඒ සෑම තැනකම අපේ ප්‍රාර්ථනාව නිවන් සම්පත් ලැබෙන්න කියලා. මලගෙවල් වලට අපේ පැවිදි ජීවිතය තුළ මේ වෙනකොට සම්බන්ධ වුණ මලගෙවල් ප්‍රමාණය ගණන් නැතුව කියන්න බෑ. ඒ තරමට මලගෙවල් වලට අපි සම්බන්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට උදෑසන එක තැනකට සම්බන්ධ වෙලා හවස තව තැන් දෙකකට සම්බන්ධ වෙන දවස් තියෙනවා. ඒ තරමට අපි මලගෙවල් වල ගිහිල්ලා තියෙනවා. මලගෙවල් වලත් තාප්පේ වැට කඩළු වල, gedara bitti වල ගහලා තියෙන හැම බැනර් එකම හැම පෝස්ටර් එකම තියෙන එකම ප්‍රාර්ථනාව තමයි මරණයටපත් වුණ සදාදරණීය මෑණියන්ට ආදරණීය පියතුමන්ට නිවන් සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. පොය දවස්වලට අම්මලා තාත්තලා පන්සලේ සිල් සමාදන් වෙලා ජාතක කතා පොත ඉවර වෙන සාදුකාර දෙන්නේ නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්. ධර්ම ශ්‍රවණය කරලා බුද්ධ පූජාව තියලා බෝධි පූජාව තියලා පන්සලේ ධර්මශාලාව තුල ඉඳලා සාදුකාර දෙන්නේ නිවන් සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්. එතකොට අපිට පැහැදිලි මේ නිවන කියන වචනය අපේ ජීවිතයත් එක්ක ගොඩක් බද්ධ වෙලා තියෙනවා. නිවන කියන වචනය අපේ ජීවිතයත් එක්ක හිතත් එක්ක ගොඩක් සමීප වෙලා තියෙනවා. හැබැයි ඇත්ත කතාව තමයි අපේ රට තුල 70% විතර බෞද්ධයෝ හිටියට ඒ බෞද්ධයන්ගෙන් මේ නිවන කියන කාරණය පිළිබඳව නිවන කියන උතුම් සනසිලදායක තැන පිළිබඳව අවබෝධය ඇතිව ප්‍රාර්ථනා කරන්නේ කටයුතු කරන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක් සමහර විට අකමැත්තෙන් උනත් අපිට ඒ කාරණාව පිළිගන්න වෙනවා. පිළිගන්න වෙන හේතු තියෙනවා. පින්වත්තුනි මම කියවනේ අපි ගොඩක් මලගෙවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මලගෙදරකට ගියාට පස්සේ ත්‍රිවිල් එකකින් වේවා, බයිසිකලයකින් වේවා, වෙනත් වාහනයකින් වේවා මලගෙදරට ගිහිල්ලා ගෙදර ගේට්ටුව ළඟ නැමැත්තුවට පස්සේ අපි බැහැලා මුලින්ම බලන්නේ අපි වටේ ගහලා තියෙන බැනර් ටික දිහා. සමහර අය කෙනෙක් මැරුණට පස්සේ රෑ 12ට එකට විතර කතා කරනවා. කතා කරලා කියනවා. හාමුදුරනේ හාමුදුරන්ට මතකයිනේ අම්මා ලෙඩ ඇඳේ හිටියා. අම්මා නැති වුණා දැන් විනාඩි කීපයකට කලින්. අම්මා වෙනුවෙන් හොඳ බැනර් එකක් ගහන්න ඕනේ ගෙදර. ඇඬෙන වචනයක්, ලස්සන වචනයක්. අපේ වචනෙන් කියනවා නම් බොක්කට වදින වචනයක්. දෙන්න හාමුදුරනේ කියලා කියනවා. ත්‍රිපිටකයේ කොහෙවත් එහෙම වචන නැහැ. අපි භාවිතා කරන වචන ටිකක් තියෙනවා සබ්බේ සංඛාරා නිච්චා. ඒ වචනය අර බැනර් වල ගොඩක් විට ගහලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. එතකොට නිතර දෙවේලේ අපි ඔය දෙන වචන කීපයක් දුන්නාම ඒ අය ඒ වචනේ අර බැනර් එකේ ගහනවා. ඇඬෙන්න ඉල්ලුවට ඇඬෙන්න දෙන්න බෑ එහෙම වචනයක්. බැනර් එකේ ඒ අය උඩින්ම සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා ගහලා ඒ ලොකු වචනයට යටින් ඊළඟට ලියනවා සදාදරණීය මෞතුමියනි සදාදරණීය පියතුමනි ඔබට උතුම් අජරාමර නිවන් සම්පත්තිය අවබෝධ වේවා කියලා. ඒකත් අපි බලනවා. බලාගෙන පහලට එනකොට තියෙනවා අර දුර්වල තැන හදලා ඒ කියන්නේ අපෙන් ඉල්ලුවේ ඇඬෙන වචනයක්. එහෙම වචනයක් දෙන්න බැරි වුණා. ඒ නිසා යටින් ලස්සනට S2ක් ඇඳලා ඒ ඇස් දෙකේ දෙපැත්තෙන් කවුන්දළු බිඳු 3ක් විතර වැටෙන විදිහට රූපයක් අර බැනර් එකේ ඇඳලා තියෙනවා. අපි ඒකත් බලාගෙන පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට උඩින්ම තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා ගහලා අපි දැන් කියුවා යටින් ලියලා තියෙනවා ආදරණීය මෑණියනි ඔබට නිවන් සම්පත් අවබෝධ වේවා කියලා. ඒක කියවගෙන අර ඇහත් බලාගෙන පල්ලෙහාට එනකොට ආපහු යටින් ලියලා තියෙනවා දයාබර මෑණියනි නැවතත් ඔබ මගේම මව වී ඉපදේවා. දයාබර පියතුමනි නැවතත් ඔබ මගේම පියාතුමන් වී අපේම තාත්තා වී අපි අතරම ඉපදේවා කියලා. තියෙන ප්‍රශ්නේ මේකයි. උඩින්ම ගැහුව නිවන් සම්පත් අවබෝධ වේවා කියලා ලස්සනට යටින් ආපහු ඒ තාත්තා පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ භව තෘෂ්ණාව ඇති කරගත්තා. ඒකයි මම කිව්වේ. නිවන පිළිබඳව, නිවීම පිළිබඳ, තථාගත දේශනය පිළිබඳව අපිට තියෙන්නේ ඊතා අඩු අවබෝධයක්. ඒ අවබෝධය අඩුවෙන් ලැබෙන්න එක හේතුවක් තමයි ධර්ම ශ්‍රවණය කරන ගොඩක් උදවිය කැමති වෙන්නේ ධර්මකාරණා විග්‍රහ කරනවට වඩා ධර්මය පිළිබඳ කතා කරනවට වඩා මිනිස්සු ඇත්තටම නිදාගන්න නැතුව හැරලා ඉන්නේ ධර්මය තුලින් ඕපදූප කතා කරනවා නම් මිනිස්සු ඇත්තටම ඇනුම් අරින්න නැතුව ඇහැරලා ඉන්නේ කවුරු හරි කෙනෙක්ගේ චරිතයක තියෙන දුර්වලකමක් ගැන කතා කරනවා නම් මිනිස්සු හිතන්නේ ඒක තමයි ධර්මය කියලා. යම්කිසි කෙනෙක්ගේ චරිතයක් ගැන යම්කිසි කෙනෙක්ගේ දුර්වලකමක් ගැන උපහාසාත්මකව අපහාසාත්මකව කතා කරනවා නම් මිනිස්සු අද භාවිතා කරනව ලස්සන වචනයක් ඒකට කාලීන ධර්මදේශනා. කාලීන ධර්මදේශනා. හැබැයි මනුස්ස ජීවිතයක් ලැබපු මනුස්ස ජීවිතයක ඉතා කෙටි කාලයක් ඉන්න අපි ඒ කියන්නේ දවස් වලින් දවස් 29200යි කෙටි කාලයක් ඉන්න අපි නිතර තේරුම් ගන්න ඕන දැනගන්න ඕන කාරණයක් තියෙනවා මේ ලැබුවේ ක්ෂණ සම්පත්තිය අපි කවුරු කවුරු ධර්මානුශාසනාව මෙතන ඉඳන් අහන ගෙවල් වල ඉඳන් අහන හැම කෙනෙක්ම මේ අනුශාසනාව ශ්‍රවණය කරනවා නම් ඒ අය ක්ෂණ සම්පත්තිය ලැබපු අය. ධර්මානුශාසනාව સિદ્ધ කරන මමත් ක්ෂණ සම්පත්තිය ලැබුවා. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්න, තථාගතයන්න් වහන්සේ සරණ යන්න, ඒ විතරක් නෙවෙයි. හොඳට ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය අංග සම්පූර්ණව හොඳට පිහිටලා යහපත් දේශයක යහපත් පරිසරයක ධර්මයට නැඹුරු වෙන්න පුළුවන් පරිසරයක ලැබපු උපත තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ක්ෂණ සම්පත්තිය පිරිහෙන්න නැති වෙන්න විනාශ වෙන්න තියෙන ඉඩකඩ පෘථග්ජන ජීවිතය තුළ වැඩි. ඒකයි මම කිව්වේ ඇත්තටම අපිට නිවන ගැන තියෙන්නේ අඩු අවබෝධයක්, අඩු දැනීමක්, අඩු වැටහීමක්. නිවන කියන්නේ සසර දුක නිමා කිරීම. ඒක හැම සත්වයකටම තේරෙන්නේ නැහැ. ලෝකය තුල මිනිස්සු ඉන්නවා කෝටි 800ක් විතර. ඔබ නිකමට කල්පනා කරන්න කෝටි 800න් බහුතරයක් අය ෂණ සම්පත්තිය ලබලත් ෂණ සම්පත්තිය ලැබපු හැමෝටම බුදුබණ අහන්න බුදුන් සරණ යන්න හිත දෙන්නේ නැහැ. පින්වතුන් බලන්න තව උදාහරණයක් ගොඩක් වෙලාවට පොය දවසේ පන්සලේ අපි ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කළා ඒ ධර්මානුශාසන අවසන් වෙනකොට මිනිස්සු ලස්සනට ප්‍රාර්ථනා කරනවා. නලල බිම තියලා පසඟ පිහිටවල වැඳලා ප්‍රාර්ථනා කරනවා මට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න කියලා. මේ වෙලාවේ මේ අනුශාසනාව යම්කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් මේ අනුශාසනාව ශ්‍රවණය කරන අය අතරත ඉන්නවා ඒ විදිහට ප්‍රාර්ථනා කරන අය. මුළු දවස පුරාවටම ධර්මශාලාවේ ධර්මදේශනාව ඉවර වෙනකොට ජාතක කතාව ඉවර වෙනකොට පිරිත් දේශනාව ඉවර වෙනකොට අර අරගෙන යන සුදු පාට පත්කඩය දිගෑරලා පසඟ පිහිටවල වැඳලා ප්‍රාර්ථනා කරනවා සසර ගමන දුකයි නැවත උපත වේදනාකාරී නැවත ඊළඟ උපත කොතනක වේවිද කියන එක ගැන කියන්න බෑ ඒ නිසා මට මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න කියලා. එහෙම ප්‍රාර්ථනා කළා හවස පහට පහ මාරට සිල් පවාරණය කරනවා. පහට පහ මාරට සිල් පවාරණය කළා ගෙදරට යනවා. ගෙදරට යනකොට ගෙදර දොර අරිනකොටම දකිනවා ගෙදර ඉන්න දුව වෙනද Taman ගෙදර ඉන්නවට වඩා ගේ හොඳට අස් කරලා. ගෙදරට යනකොටම දකිනවා වැලේ තිබුණ රෙදි ටික ගෙදර හිටපු දුව අරගෙන ඒ රෙදි ටික නවලා නිසි තැන තියලා. සාලේ පහු කරගෙන ඇතුළට යනකොට දකිනවා ගෙදර ඉන්න පුතා බුදුපාන පත්තු කළා හය වෙනකොට. මම ගෙදර හිටියේ නෑ. ඒ වුණාට ගෙදර බුදුපහන මල් ටික තියලා බුදුපහන පත්තු කරලා. බුදුපහනත් පහු කරගෙන කුස්සියට යනවා. කුස්සියට යනකොටත් හිතේ සතුටක් උපදිනවා. ගෙදර ලේලිය උදේ පාන්දර උයලා පියලා සිංකක ළඟ තියලා ගිය වළම් පිඟන් ටික ඔක්කොම පිළිවෙලට හොදලා. පිළිවෙලට හොදලා ලස්සනට නවලා තියෙනවා. ඒක බලාගෙන රයිස් කුකර් එක අරිනවා. අරිනකොට අම්මා දකිනවා. දවසේම පන්සලේ ඉඳලා ගෙදරට එනකොට ගෙදර ඉන්න දුව හාල් කාලක් ලිපේ තියලා පොල් සම්බෝලයක් හදලා පරිප්පු ටිකක් උයලා තියෙනවා. පන්සලෙන් ගෙදරට ඇවිල්ලා ගෙදර පළවෙනි පඩියේ ඉඳලා මේ ගේ ඇතුළේදී එකතු කරන සංස්කාරات එක්ක මිනිස්සුන්ගේ නිවන වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ නිවන වෙනස් වෙනවා. එළිය වැලේ දාලා තිබුණ රෙදි ටික දරුවගේ ඇතුළට අරගෙන පිළිබාන්න දෙන්නේ නැතිව නවලා අල්මාරියට දාලා තියෙනවා දකිනකොට ඒ අම්මා හිතනවා මෙහෙම රත්තරන් වටින දරුවෙක් නේද මට ලැබුණේ කියන්නෙත් නැතුව මම උදේ දාලා ගිය රෙදි ටික දරුවා පිනිබාන්නට නොදී අරගෙන හඳේලියට අහු වෙන්න නොදී පාට පිච්චෙන්න කලින් අරගෙන නවලා පිළිවෙලට මගේ රෙදිත් එක්කම අල්මාරියට දාලා. ඒ අම්මා ඒ තාත්තා උපදවා ගන්නවා සංස්කාරයක්. සංස්කාරයක් උපදවා ගන්නවා. හොඳයි කියලා දෙයක් අර කෙනා පිළිබඳව උපදවා ගන්නවා. ගේ ඇතුළට යනකොට පුතා බුදුපාන පත්තු කරනවා අම්මගෙට ඇතුල් වෙනකොට තාත්තගෙට ඇතුල් වෙනකොට දරුවා ගැන හිතනවා මගේ පුතා මත් වතුර ටිකක් බොන්නේ නැහැ මගේ පුතා දුම් වැටියක් පාවිච්චි කරන්නේ නැහැ මගේ පුතා මටත් ආදරෙයි ලේලියටත් ආදරේ, තාත්තටත් ආදරේ. ඊටාම හොඳට හැදුනා. හොඳින් ඉගෙන ගත්තා. පුතා පිළිබඳවත් සංස්කාරයක් හදාගන්නවා. හදාගෙන කුස්සියට යනකොට ලේලිය වළම් පිඟන් ටික හොදලා කැම ටිකක් උයලා තියෙනවා අම්මගේ නැන්දම්ම ගෙදරට එනකොට. ලේලිය පිළිබඳව සංස්කාරයක් හදාගන්නවා. කතා කරනකොට කතා කරනවා. මට ලක්ෂකින් හොයාගන්න බැරි කෙල්ලක් මගේ ගෙදරට හම්බුනේ. මම කවදාවත් ලේලිය කියලා කතා කරන්නේ නැහැ. ඇය මගේ දරුවා. මගේම දුව විදිහට තමයි මම සලකන්නේ. ඒ තරම් gedara දොරේ වැඩ කටයුතු ටික කරනවා මාවත් බලා ගන්නවා. මේ සංස්කාර ටික ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන රැට නිදාගන්න යනකොට ආපහු ඒ සංස්කාර ආවර්ජනය කරනවා. ආවර්ජනය කළා කරන ප්‍රාර්ථනාව තමයි මගේ රත්තරන් පුතා ඊළඟ ජීවිතෙත් මගේම වෙලා උපදින්න ඕනේ. මගේ රත්තරන් දුව ඊළඟ ජීවිතෙත් මගේම වෙලා උපදින්න ඕන. මගේ පුතාට හම්බ වෙච්ච දුව මගේ ලේලිය ඊළඟ ජීවිතෙත් මගේ පුතාටම හම්බ වෙන්නට ඕනේ. මම මේ කියන්නේ දවස් දවස සිල් අරගෙන සසර ගමන දුකයි වේදනාවයි කියලා පසඟ පිහිටවල සුදුරදි කඩ දාලා වැඳලා මේ ජීවිතයේ අවසන් හුස්ම හෙලන්න කලින් ධර්මාවබෝධය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා gedetta ගොඩ වෙලා භව තණ්හාව රැස් කරනවා මම දන්නේ මම කියන දේ පින්වතුන්ට තේරෙනවද කියලා. ජෙදත්ත ගොඩ වෙලා භව භව තෘෂ්ණාව, භව සංස්කාරය ජෙදත්ත ගොඩ වෙලා හදනවා. ඒකයි මම කිව්වේ. නිවන ගැන තියෙන්නේ අපිට ඉතා ප්‍රාථමික අවබෝධයක්. දෙසැම්බර් මාසෙට සුමන සමන් දෙයිහාමුදුරන්ගේ ප්‍රතිමාව සිරිපාදට වඩම්මනවා. දෙසැම්බර් පොයට. සිරිපාදට සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වඩම්මනකොට රත්නපුර පැත්තෙන් යන්න මම දන්නේ මේ අනුශාසනාව ඒ පැතිවලයි මේ වෙලාවේ ශ්‍රවණය කරනවද කියලා. රත්නපුර පැත්තෙන් යනකොට ගෙවල්වල, ආපනශාලාවල, හෝටල්වල, කඩකාම්බරවල සුමන සමන් දෙවි හාමුදුරුව ගැන සිහි වටනයක් ලියපු බැනර් ගොඩක් තැන්වල ලියලා ගහලා තියෙනවා. ඒ ගහලා තියෙන්නේ මොකක්වත් නෙවෙයි. මතු සම්මා සම්බුද්ධත්වයට පත්වන සුමන සමන් දිවි රාජෝත්තමයාණන් වහන්සේ. මතු බුදු වෙන සුමන සමන් දිවි රාජෝත්තමයාණන් වහන්සේ. මන් දන්නේ නෑ ඇයි අපි මේ ප්‍රාර්ථනාව ඒ විදිහට කරන්නේ කියලා. අපි දන්න විදිහට දැනගෙන තියෙන විදිහට සුමන සාමන් දේවි හාමුදුරුවෝ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. සෝවාන් මාර්ගඵලයටපත් වුණා වූ කෙනෙක් නැවත අපි ප්‍රාර්ථනා කරන බුද්ධත්වයට එන්නේ නැහැ. බුද්ධත්වයට එන්නේ තමන් විසින්ම අවබෝධ කරගන්න ඥානයක් තමන් විසින්ම අවබෝධ කරගන්න දර්ශනයක් තමන් විසින්ම අවබෝධ කරගන්න විශිෂ්ට අවබෝධයක් ඒ නිසායි ඒ පුද්ගලයාට ඒ මිනිස්යාට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. සුමන සමන්ද විහාමුදුරු බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. සෝවාන් ඵලයටපත් උනා එක්ක බව හතයි උපරිම බව හතෙන් මෙපිට උන්වහන්සේ ගමන නිමා කරනවා අවසන් කරනවා නැවත බුද්ධත්වයකට යන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා අපි තව වැඩිපුර ධර්මයට යොමු වෙන්නට ඕන. අපිට නිවන පිළිබඳ තියෙන අවබෝධය අඩුයි මදි කියලා මම කිව්වේ ඒකයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලැබපු ක්ෂණ සම්පත්තිය කොයිතරම් වටිනවද කියලා. ධම්මපදේ නිරය වර්ගයේ අපි මේ සඳහන් කළ නගරං යතා පච්චන්තං කියන ගාථා දේශනාව තථාගත වහන්සේ සිද්ධ කරන්නේ භික්ෂුන් වහන්සේලා පිරිසකට. භික්ෂුන් වහන්සේලා වස්තුන් මාසය බුදුහාමුදුරන්ගෙන් කමටහන් අරගෙන එක්තරා ගමක වස්වසා වැඩ සිටිනවා. පළවෙනි සතිය දෙක තුන මිනිසු හරීම කරුණාවෙන් ඕනකමින් දෙවේලම සිව්පසයෙන් උපස්ථාන කළා. අදටත් එහෙමයි. වස් කාලය ආරම්භ වෙනකොට වස් ආරාධනාව කරනකොට පළවෙනි සතිය දෙක මිනිස්සු බඩගගා පන්සලට යනවා. මාසයක් ඉවර වෙනකොට සමහර විට අටවිසි පූජාව තියන්න බුද්ධ පූජාව තියන්න මැස්සෙක්වත් නැති වෙනවා සමහර වෙලාවට. ධාරානිපාත වැස්සක් වැස්සොත් එහෙම ආයි අපේ බුදුහාමුදුරුව ජීවමානව පන්සලේ ඉන්නවා කිව්වත් වහින්න පටන් ගත්තොත් පන්සලට යන්නේ නැහැ. ඒ අපේ ශ්‍රද්ධාවේ හැටි. කොහොම නමුත් වික්ෂුන් වහන්සේලා වස්තුන් මාසෙ වැඩ හිටියා. පළවෙනි මාසය හොඳට සිව්පසය ලැබුණා. අගහිග කමක්, දුර්වල කමක්, තිබුණේ නැහැ. උන්වහන්සේලා සුවපත්ව වාසය කළා. නමුත් පළවෙනි මාසෙ ඉවර වෙනකොට උන්වහන්සේලා වැඩ හිටපු ගමට පිටස්තරින් ආක්‍රමණයක් ආවා. හොරු කණ්ඩායමක් ඇවිල්ලා මුළු ගමම පැහැරගෙන හොරකම් කරගෙන තියෙන දේවල් අරගෙන ගියා. ඊට පස්සේ මිනිස්සු මොකක්ද කළේ? හාමුදුරන්ට උපස්ථාන කරන එක මිනිස්සුන්ට ටිකක් අමතක වුණා. අමතක වෙලා මිනිස්සු ගම රකින්න පටන් ගත්තා. ගමේ පිටතින් ඇතුළට එන්න බැරි වෙන්න පිටතින් පිරිස ගම ආරක්ෂා කරනවා. ඇතුළතින් ගමේ පිරිස ගම ආරක්ෂා කරනවා. ඇතුළට පිටත දෙපැත්තෙම මිනිස්සු ගම ආරක්ෂා කරන්න පටන් ගත්තා. හාමුදුරුවරුන්ට උපස්ථාන කරන්න අමතක වුණා. වස්තුන් මාසය අවසන් වුණාම මේ අය බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියා. බුදුන් වහන්සේ අහනවා තමන්ගේ ළඟට දුර බැහැර ඉඳලා එන ඕනම කෙනෙක්ගෙන් අහනවා මහණෙනි කොහොමද යැපීම හොඳයිද සිව්පස්සේ අඩුවක් ලැබතු ලැබෙනවද නිදුක් නිරෝගීව වාසය කරනවද ඒ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් අහනවා වගේ බුදුහාමුදුරුව අහනවා මේ ආපු භික්ෂුන් වහන්සේලාගෙන් වැඩම කරපු භික්ෂුන් වහන්සේලාගෙන් බුදුහාමුදුරුව අහනවා මහණෙනි කොහොමද වස්තුන් මාසය හොඳින් ගත වුණාද ගෙවුණාද ඔබලට අපහසුතාවයක් උනේ නැද්ද? කරදරයක් උනේ නැද්ද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ අපිට ඒ තරම් සුවයක් තිබුණේ නැහැ වස්තුන් වාසේ. බුදුන් වහන්සේ අහනවා එයි මහණෙනි මොකක්ද සිද්ධ වුණ දෙය? බුදුහාමුදුරුවනේ අපි වැඩේ ඉඳපු ගමට අපි වස් සමාදන් වෙලා හිටපු ගමට හොරු පිරිසක් ඇවිල්ලා මුළු ගමම විනාශ කළා. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ට අපි වමතක වෙලා ගියා බුදුහාමුදුරනේ. ඒගොල්ලෝ ගම ආරක්ෂා කළා. ගමේ පිටතට පිරිස එකතු වෙලා ඇතුළට හොරුන්ට එන්න බැරි වෙන්න රෑ දවල් ගම ආරක්ෂා කළා. ඇතුළන තුතුනෝ පිරිස එකතු වෙලා ගම ආරක්ෂා කළා. ඇතුළත පිටත දෙපැත්තෙම මිනිස්සු ගම ආරක්ෂා කළා. අපි ගැන බැලුවේ නැහැ. අපිට සිව්පස්සේ හරියට ලැබුණේ නැහැ කියලා බුදුහාමුදුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ඒකට කමක් නැහැ. ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒක ගැන වේදනාවටපත් වෙන්නට එපා. ඒක ගැන ਸੰతాපයක් ඇති කරගන්න එපා. ඔබලා ඒකෙන් යම්කිසි දෙයක් තේරුම් ගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත යුතු දේ මොකද්ද? මහණෙනි, මේ මිනිස්සු යම්කිසි ආරක්ෂා සංවිධානයක් කරලා ඒ ගම ඇතුළතින් පිටතින් සොරුන්ට එන්න බැරි වෙන්න, හානියක් නොවෙන්න, විනාශයක් නොවෙන්න යම් පරිදිද ආරක්ෂා කළේ මහණෙනි ඒ විදිහට නුඹලත් නුඹලාගේ සිත ආරක්ෂා කරගන්න උපරිම උත්සාහය ගන්න ඕන කියලා කිව්වා. එතකොට අපි මේ සඳහන් කළ ගාථා දේශනාව ඒක මහණෙනි ක්ෂණ සම්පත්තිය ඉක්මවා නොයේවා. ක්ෂණ සම්පත්තිය හැමෝටම ලැබෙන්නේ නැහැ. සංයුත්ත නිකායේ තියෙනවා සූත්‍ර දේශනාවක් හරිම ලස්සනයි. මනුස්ස ජීවිතයක වටිනකම ගැන කියා දෙන සූත්‍ර දේශනාවක්. කියවල නැති උදවිය ඇහුවට වරදක් වෙන්නේ නැහැ. සූත්‍ර දේශනාවේ නම චිග්ගල සූත්‍රය. සංයුත්ත නිකායේ චිග්ගල සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ මනුස්ස ජීවිතයක තියෙන වටිනකම ගැන මේ ලැබපු ශන සම්පත්තියේ තියෙන වටිනකම ගැන හරිම ලස්සනට භික්ෂුන් වහන්සේලාට කියා දෙනවා. මහණෙනි වියගහක් තියෙනවා. පින්තුන් දැකලා ඇති වියගහ කරත් එක්ක සම්බන්ධ වෙන වියගහ පැරණි ගම්වල තිබුණ කරත් එක්ක. මහණෙනි යම්කිසි කෙනෙක් මේ වියගහේ දෙපැත්තේ සිදුරු දෙකක් තියෙනවා. මහණෙනි මේ දෙපැත්තේ සිදුරු දෙකක් තියෙන වියදන් දෙවිය ගහේ කොටසක් විතරක් ඒ කියන්නේ එක පැත්තක් විතරක් දෙකට කැඩුන කොටසක් කියලා හිතන්න දෙකට කැඩුන කොටසක් යම්කිසි කෙනෙක් මුහුදට වීසි කරනවා මුහුදට වීසි කරනවා. <coughs> මහණෙනි මුහුදට වීසි කරාට පස්සේ මේ විය දණ්ඩ නැත්නම් මේ වියගස් කෑල්ල වතුරේ එකම තැන තියෙන්නේ නැහැ. උතුරු පැත්තෙන් හුළඟ එනවා දකුණු පැත්තට මේ වියගස් කෑල්ල පාවෙවි පාවෙවි යනවා. නැගෙනහිර පැත්තෙන් හුළඟ එනවා ඒ හුළඟ එනකොට වියගස් කෑල්ල බස්නාහිර පැත්තට වතුරේ පාවෙවි පාවෙවි යනවා. එක තැනක තියෙන්නේ නැහැ. මහණෙනි මහ මුහුද යට ඉන්නවා කැස්බෑවෙක්. කැස්බෑ වගේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය කැස්බෑ වගේ එක ඇහැයි පේන්නේ. එක ඇහැයි පේන්නේ. ඒ වගේම තමයි මේ කැස්බෑව එළිය දකින්න ආලෝකය දකින්න වතුර යට ඉඳලා මුහුදු පතුලේ ඉඳලා උඩට එන්නේ මතු පිටට එන්නේ අවුරුදු 100කට එකපාරක් විතරයි. අවුරුදු 100කට එකපාරක් විතරයි. මහණෙනි අර වියගහ වියගහේ කොටසත් වතුරට දාලා තියෙනවා. මේ වතුර යට ඉන්න මුහුදු පත්ලේ ඉන්න කැස් බෑව අවුරුදු 100ක් යනකොට මෙයා උඩට එනවා ආලෝකය බලන්න. මහණෙනි ඔබ කොහොමද හිතන්නේ? මේ වතුර යට ඉඳලා උඩට එන කැස් බෑ වගේ එක ඇහක් විතරක් පේන අනෙක් ඇහ පේන්නේ නැති කැස් බෑ වගේ මේ පේන එක ඇහැට අර විය ගහේ තියෙන විය සිදුර අහුවෙයිද? ඒ කැස් බෑවට අර වියගහේ තියෙන වියසිදුරට ඇහැ සමීප වෙලා ඇහැ ලං වෙලා ඒ වියසිදුරෙන් ආකාශයේ බලන්න ආලෝකයේ බලන්න ඉඩකඩ ලැබෙයිද මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ භික්ෂූන්ගෙන් අහනවා. මේක අපිට හිතා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද මේක ඊටාම දුර්ලභ, ඊටාම දුක්ෂර අවස්ථාව නොලැබෙන, ඊටාම අඩුවෙන් ඉඩ ලැබෙන අවස්ථාවක් කියන එක ගැන අපිට තේරෙනවා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා බුදුහාමුදුරුවන්ට ස්වාමීනි භවත් ගෞතමයාණන් වහන්සේ ඒක ඊටාම කලාතුරකින් සිදු වෙන්න පුළුවන් දෙයක්. ඒක ලේසියෙන් සිද්ධ වෙන්න බෑ බුදුහාමුදුරුවනේ. මොකද හේතුව සතාගේ එක ඇහැයි පේන්නේ. අර වියදඬු කෑල්ලත් එක තැනක තියෙන්නේ නැහනේ බුදුහාමුදුරනේ. හැමතැනම වතුරේ පාවෙනවනේ. උලන්දේනකොට පාවෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරනේ. එක ඇහැක් පේන කැස්බෑ වගේ ඒ පේන ඇහැම අපි විශ්වාස කරන්නේ කොහොමද වියගහේ තියෙන සිදුරත් එක්ක ගැළපෙයිද කියලා සම්බන්ධ වෙයිද කියලා සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි බුදුහාමුදුරනේ මහණෙනි යම්කිසි විදිහකින් සිද්ධ වෙන්න ඉඩකඩ අඩු ඒ දේ යම් විට සිද්ධ වෙනවද? මනුස්ස ජීවිතයක් කෙනෙක් ලබන එක ඊටත් වඩා දුර්ලභයි කියලයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා මේ හිත රකින්න වැඩපිළිවෙලක් ධර්මය තුල තියෙන්නේ. ඇයි හිත රකින්න ඕන? හිත රකින්න ඕන මේ හිත දූෂණය වෙන, විනාශ වෙන, අවලස්සන වෙන, කැත වෙන දේවල් හිතට හිත තුලින්ම උපදිනවා. පිටින් උපදිනව නෙවෙයි. පිට තියෙන අරමුණු උදෙසා හිත ඇතුලෙන් උපදිනවා. හිත තුලින්ම උපදිනවා. හිත කැත කරන, හිත අවලස්සන කරන, හිත පීඩණයටපත් කරන හිත තුළින්ම උපදන දේවල් වලට අපි කියනවා කෙලෙස් කියලා. හිත තුළින්ම උපදින දේවල් වලට අපි කියන වචනය කෙලෙස්. බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ මිනිස්යාගේ පුද්ගලයාගේ හිත පිරිසිදු කරන්නයි. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන දර්ශනය තුල දහම තුල තියෙන්නේ හිත පිරිසිදු කරන දර්ශනයක්. සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා වීනෝපම සූත්‍රය. හරි ලස්සනයි. කියවන්නට ඕන පින්වතුන් මේවා ඉඩකඩ ලැබෙන වෙලාවට පුළු පුළුවන් විදිහට අපේ භාෂාවෙන් සිංහලෙන් දැන් තියෙනවා. වීනෝපම සූත්‍රය. වීනෝපම සූත්‍රයේදී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි සරුසාර කෙතක් තියෙනවා. මේ සරුසාර කුඹුරේ හොඳට ගොයන් හැදිලා තියෙනවා. හොඳට ගොයන් හැදුන මේ සරුසාර කුඹුරට කොහේවත් ඉඳලා ආපු ගොන්තඩියේ කුඹුරට පයින්නවා. මහණෙනි මේ ගොන්තඩිය කුඹුරට පැනලා අර සරුසාර කුඹුරේ තියෙන සියලු ගොයන් කනවා. කාලා කාලා කාලා කාලා බඩ පුරව ගන්නවා. මහණෙනි මේ ගොන්තඩිය කුඹුරට පැනලා ගොයන් ටික කාලා බඩ පුරව ගන්නවා කුඹුරේ අයිතිකාර කෙනා දකිනවා. දැක්කට එයා ඒ තරම් ලොකු සැලකිල්ලක් දක්වන්නේ ගුණාව පන්නන්න, ගුණාව බයවත් දන්න, කුඹුර රැක ගන්න එයා ඒ තරම් ලොකු සැලකිල්ලක් දක්වන්නේ. මහණෙනි, ඒ හා සමානවම සස්ත්‍රීකව හැදුන තව කුඹුරක් තියෙනවා. ඒ කුඹුරේ අයිතිකාර කෙනා ගොයම් පැල හොඳට හැදීගෙන එනකොට කුඹුර රකින්න ලොකු මහන්සියක් ගන්නවා. කුඹුරා ඉන්නේ පැත්තක පැල් කොටයක් හදාගෙන ඒ පැල්කොටේ ඉඳගෙන රෑ දහවල් නොතකා කුඹුර රකින්නවා. කුඹුර වටේට ඉටිකොල ගැට ගහලා තියෙනවා. කුඹුර වටේට විවිධ ශබ්ද හැදෙන නාද හැදෙන දේවල් සවි කරලා තියෙනවා. එයි කුඹුරට එන කුරුල්ලෝ පන්නන්න. රෑට ඉටිකොල එල්ලලා තියෙන්නේ රෑට කුඹුරට එන වනසත්තු පන්නන්න. එයා කුඹුර පරිස්සමට ආරක්ෂා කරනවා. මහණෙනි අර වගේම ගොන්තඩියෙක් ඇවිල්ලා ලස්සනට සරුසාරව හැදිලා තියෙන කුඹරට පනිනවා. මහණෙනි, පනිනවා දකින්නකොටම කුඹර අයිතිකාරකනා ක්‍රියාත්මක වෙනවා. එයා අර ගොනා ආවාහා සමාන වේගකින්ම කුඹරට එනවා. ඇවිල්ලා ගොනාගෙන් නාහෙන් අල්ලලා, අම් දෙකෙන් අල්ලලා ගොනාව වට්ටලා පෙරලලා තඩිබාලා ගොනාට මට්ටු කරනවා. මට්ටු කළා නතර වෙන්නේ නැහැ. තඩිබාල තඩිබාල ගහලා කුඹුර රැක ගන්නවා ගුණාව පන්නනවා. මහණෙනි දෙවනි දවසෙත් අර ගොන් තඩියා ඒ විදිහට වෙනවා. දෙවනි දවසෙත් කුඹුර අයිතිකාර කෙනා ගොන් තඩියාව අල්ලලා මෙල්ල කළා තඩිබාල පන්නනවා. මහණෙනි තුන්වෙනි දවසෙත් එනවා. තුන්වෙනි දවසෙත් තඩිබාල මෙල්ල කළා ගහලා පන්නනවා. මහණෙනි හතරවෙනි දවසේ ඒ ගොන් තඩියා කුඹුරට පනින්න එන්නේ නැහැ. ඇයි? ගොන්තඩියට මතක් වෙනවා වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තෙවරක්ම මම කුඹුරේ අයිතිකාරයාගෙන් ගුටි කාපු හැටි. කුඹුරේ අයිතිකාරයාගෙන් මම පීඩාවටපත් වුණ හැටි ගොනාට මතක් වෙනවා. ගොනාගෙන් හානියක් නැවත ඔහුගේ කුඹුරට වෙන්නේ නැහැ කියනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ හිතේ අයිතිකාරයා තමන් හිත දිහා බලන් ඉන්න ඕන Taman. අර පිටස්තරව ආගන්තුකව ගොන්තලිය ඇවිල්ලා කුඹුරේ තියෙන සත්‍රේක කුඹුර විනාශ කළා වගේ මේ හිත ඇතුලේ තියෙන සියලු කෙලෙස් මූලයන් ඉස්මතු කරන්නේ හිත තුලින්මයි. හිත ඇතුලේ තියෙන කුසල මූලයන් යටපත් කර කර යටපත් කර කර යට කර කර ඉස්මතු කරන අකුසල මූලයන් ඇති වෙන්නේ හිත තුලින්මයි. සෝදිසියෙන් හිටියේ නැතොත් අවදානෙන් හිටියේ නැතොත් කල්පනාවෙන් හිටියේ නැතොත් මේ හිතට ඇතිවෙන තෘෂ්ණාව ප්‍රමාණ කරලා දක්වන්න බෑ මේ හිත තුල 24 පැයක් ගත වෙනකොට නිකම් කල්පනා කරලා බලන්න උදේ අවදි වුණ ඔය අය රැට නිදා ගන්න යනකොට විවිධ අරමුණු පිළිබඳව කොච්චර වාර ගානක් ලෝභකම මතුණාද විවිධ අරමුණු පිළිබඳව කොච්චර වාර ගානක් ජීවි දේවල් විතරක් නෙවෙයි. මුණුබුරු මිනිබිරියන්ට විතරක් නෙවෙයි. දුවා පුතාට විතරක් නෙවෙයි. gedara තුල තියෙන බාහිර අජීවී වස්තුන් කෙරෙහි පවා මේ හිත කොච්චර තෘෂ්ණාවෙන් බැඳිලාද කියලා බලන්න. සමහර විට කෙලෙස් වලින් යටපත් තුන වැහුණ හිතකට මේක බලන්න හරි අමාරුයි. මේ හිත ඇතුලේ 24 පැයක් ගෙවෙලා නිදාගන්න යනකොට පින්වතුනි එකතු කරගත්ත සංස්කාර ඒ සියලු සංස්කාර එකතු කරගන්න මූලික උනේම ලෝභය ආශාව බැඳීම තෘෂ්ණාව මම මගේ බව කැමැත්ත ආදරය ලිංගතුකම මේ ඔක්කොම වචනවල තියෙන්නේ ප්‍රධාන වචනය තෘෂ්ණාව මේ ඔක්කොම දේවල් තුල තියෙන්නේ ඒක. එතකොට දවසක් ගෙවිලා නිදාගන්න යනකොට රැට සිහියෙන් හිත දිහා බලන්න අද මගේ හිත ලෝභයෙන් බැඳුනේ මොනවටද? දවසින් දවස දවසින් දවස සංස්කාර මේ හිත ඇතුලේ සංස්කාර කියලා කියන්නේ අපි මේ අපේ මනුස්ස හිත තුල කැමැති අකමැති වෙන දේවල්. ඒ සංස්කාරය දවසින් දවස වැඩි වෙනවා මිසක අඩු වුණාද කියලා හොඳට බලන්න පරීක්ෂා කළා. දවසින් දවස වැඩි වුණා. අද යන බස් එකේ නෙවෙයි හෙට යන්නේ ඒ බස් එකේ යනකොට වෙනත් සංස්කාර ටිකක් ඇදුණා. රෙදි කඩවල් වල අද දාලා තියෙන රෙදි ටික නෙවෙයි හෙට දාලා තියෙන්නේ ඒක දකිනකොට තව සංස්කාර ඇති වුණා. ඒක දෙයක් විතරයි උදාහරණයකට ගත්තේ. කොච්චර සංස්කාර, කොච්චර කෙලෙස්, කොච්චර බැඳීම් මේ හිත ඇතුලේ තියෙනවද? ඒ විතරක් නෙවෙයි. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර සස්ත්‍රීක කුඹුර විනාශ කරන්න ගොන්තඩිය ආවා වගේ මේ හිත කියන කුඹුර විනාශ කරන්න ඊළඟට පහළ වෙන අනෙක් අකුසලය ද්වේෂය. ඒ කියන්නේ තරහව, කේන්තිය, ආවේගය, නපුරුකම මේ ඔක්කොම වචන වලින් එන්නේ ද්වේෂය. රැට නිදා ගන්නකොට බලන්න. මගේ මේ හිත අද දවසේ කොච්චර අරමුණුත් එක්ක ද්වේෂයෙන් බැඳුනද කියලා බලන්න. දවසක් දෙකක් ඒ විදිහට බලන්න බලලා ඊළඟට සිහියෙන් ඉන්න. තණ්හාව උපදින හැම තැනකදීම ඒ වස්තුන් කෙරෙහි උපදින ප්‍රශ්න තණ්හාව තෘෂ්ණාව දුරු කරන්න. ද්වේෂය තරහව වෛරය කේන්තිය ආවේගය පරිගැනීම යම් කෙනෙක්ගෙන් යම් දෙයකින් අපේක්ෂා කරනවා නම් මිනිස්සුන්ගෙන් විතරක් නෙවෙයි පරිගැනීම අපේක්ෂා කරන්නේ. මිනිස්සු මිනිස්සුන්ගෙන් විතරක් නෙවෙයි පරිගැනීම අපේක්ෂා කරන්නේ මිනිස්සු අජීවී වස්තුන්ගෙන් පවා පරිගැනීම සිද්ධ කරනවා. පුංචි උදාහරණයක් දෙන්නම්. හදිස්සියේ ගමනක් යන්න එළියට එනවා. එළියට එනකොට දොර වහනවා. දොර වහන්න හදනකොට දොර වදිනවා ඔළුවේ. ඔළුවේ වැදුනට පස්සේ දොර පිළිබඳව ඇතිවෙන द्वේෂය බලන්න. දොර පිළිබඳ ඇතිවෙන द्वේෂය පිට කරන්නේ කොහොමද? වෙනදට වඩා සද්දෙට දොර වහනවා. නේද? වෙනදට වඩා සද්දෙට දොර වහනවා. අජීවී වස්තුවක් පිළිබඳව හිතේ द्वේෂය ඇති වුණ හැටි. අජීවී වස්තුවක් පිළිබඳ හිතේ ද්වේෂය ඇති වුණ හැටි. එතකොට කෙනෙක් යම් කිසි විදිහකින් කුස්සිය උයන පිහනකොට කෙනෙක් යම් කිසි විදිහකින් උයන පිහන වෙලාවට එක්ක යාගේ අත කැපෙනවා. අත කැපුණට පස්සේ අත කැපෙන්නේ පිහියට. පිහිය පිළිබඳ ද්වේෂය පිට කරන්නේ අත කැපිච්ච පිහිය අරගෙන ඉවරලා වීසි කරනවා කුස්සියෙන් එළියට. ද්වේෂය පිට කරන හැටි. පැහැදිලිව තේරුම් ගන්න ඕන හිත ගැන. එතකොට හිත ඇතුලේ ද්වේෂය ඇති වෙන්නේ ජීවී වස්තුන් කෙරෙහි විතරක් නෙවෙයි. අජීවී වස්තුන් කෙරෙහි මේ හිත ද්වේෂ සහගත වෙනවා. ඒකයි කියන්නේ සිහියෙන් ඉන්න ඕන, කල්පනාවෙන් ඉන්නට ඕන. කල්පනාවෙන් සිහියෙන් ඉන්න කෙනෙකුට විතරයි ද්වේෂය නැති කරන්න පුළුවන්. ඔබ නිකමට මෙහෙම හිතන්න පුංචි උදාහරණයක්. ස්වාමියා හිතන්න බිරිඳ ගැන, බිරිඳ හිතන්න ස්වාමියා ගැන. සමහර වෙලාවට ඔවුනොවුන් අතර ඇතිවන ගැටීම් ගැටීම් බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙනවා ගෙවල් වල. තෙලිනාට්‍යවල වුණත් බලාගෙන යන්න ගෙවල් වල නෝනර මහත්තුරු ගැටෙන හැටි තෙලිනාට්‍යවලක් තියෙනවා. ගෙවල් වලත් ඒ ස්වභාවය ඒ විදිහයි. පුංචි භාවනාවක්, පුංචි ක්‍රමයක් තියෙනවා. ආවේගයක්, ද්වේෂයක්, කේන්තියක් ඇති වෙනකොට යටපත් කරන්න. ස්වාමිවරු බිරින්දෑවරු අද ඉඳලා රණ්ඩු සරුවල් කරගන්න අවශ්‍ය නැහැ. හිතන්න අපි ගොඩක් වෙලාවට සමහර තැන්වලදී නම්මශීලී වෙන්නට ඕන. ඒ කියන්නේ අපි හිස පහත් කරන්න ඕන. එහෙම නැතුව සමහර ගැටලු, සමහර ප්‍රශ්න විසඳන්න බෑ. අපි හිතමු බිරිඳ ස්වාමියාට යම් කාරණාවක් මූලික කරගෙන සමහර විට gedara පිඟානක් බිඳුන එකක් වෙන්නේ නැති. පිඟානට තිබුණ ලෝභය, කැමැත්ත, ආදරය, ඒ කැමැත්ත, ආදරය, ලෝභය රැස් කර ගැනීම, රැක ගැනීම තිබෙන වස්තුව විනාශ වුණා. මහත්තයා පින් බිඳුණා. බිඳුනට පස්සේ දැන් එයාගේ හිතට මුල් වෙනවා ඔය කියන දෙවන අකුසල මූලය ද්වේෂය. ද්වේෂය මුල් වුණාට පස්සේ එයා මහත්තයාට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. එහෙම නැත්නම් මහත්තයා නෝනට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඒ බණින හැම වෙලාවකදීම අද ඉඳලා ඒ බණින මූණ දිහා බණින කට දිහා හොඳට බලන් ඉන්න. මේ ශරීරයේ අවයව තියෙනවා කීපයක්. ඇස් දෙක තියෙනවා, කන් දෙක තියෙනවා, නාහය තියෙනවා, කට තියෙනවා, දිව තියෙනවා, ශරීරයේ අතපය තියෙනවා. මේවා එක එක වෙලාවට වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. චිත්‍රපටියක් බලනකොට ඇස් දෙක වගේම කන් දෙකත් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. පලාමිටියක් ලියනකොට දකුණු අත වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. ඔළුව පීරනකොට මේ අත් දෙක වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. නෝන බනිනකොට එයා දිහා හොඳට බලාගෙන ඉන්න. එයා හිතාවේ ස්වාමියා හිතයි බිරිඳ හිතයි මං කියන දේ හොඳටම දැනිලා තමයි. ඒකයි ඔය මං දිහා බලන් ඉන්නේ. වචනයක් කියන්න නැතුව පේනව නේද ඉබ්බා වගේ බලන් ඉන්න හැටි. එහෙම හිතයි. ඒකට කමක් නැහැ. ඒ නම්මශීලී බව හදන්න ඕන. හදලා එයා දිහා බලාගෙන ඉන්න බලන් ඉන්න ගමන් බලන්න එයාගේ ශරීරයේ එක අවයවයක් වැඩිපුර වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන අවයවය මුඛය, කට, සිහියෙන් ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතන්න එයා ඉපදුන දවසේ ඉඳලා මේ මට බණින වෙලාව දක්වා බණිනවා කියලා හිතන්න එපා. මේ මට වචන ටික පිට කරන වෙලාව දක්වා එයා හොඳ නරක කියන කොටස් දෙකට අයත් වන වචන ටිකක් එයාගේ හිත තුළ රැස් කරගත්තා එකතු කරගත්තා. හොඳ නරක කියන වචන ටික. ඒ වචන ටිකෙන් එයා මේ වෙලාවේ මට පිට කරනවා ඉස්පිලි පාපිලි කොම්බු ඇලපිලි එක්ක ඒ අරස් කරගත් එකතු කරගත්ත වචන ටිකෙන් අර නරක කියලා සම්මත කරගත්ත වචන ටික වේගෙන් එයා අපිට කරනවා. එච්චරයි හිතන්නේ. වෙන මොකුත් හිතන්නේ ඔය ටික හිතනකොට නෝන බැනලා ඉවර වෙයි, මහත්තයා බැනලා ඉවර වෙයි කිව්වේ මොනවද කියලා අපි දන්නෙත් නෑ. හිතට කේන්තියක් ආවේ නෑ, හිතට ආවේගයක් ආවේ නෑ. හිත ඒ තැන සංස්කාර ටිකක් රැස් කරගත යුතු තැනකදී නුවණින් බලලා සංස්කාර ටිකක් කඩලා දැම්මා. gedarat එහෙමයි. අල්ලපු ගෙවල් වල අයත් එක්කත් එහෙමයි. ඒ නිසා ආයතනය තුලත් එහෙමයි, රැකියාව කරන තැනත් එහෙමයි. ධර්මය ප්‍රායෝගික වෙන්න ඕන. ලැබපු ෂණ සම්පත්තිය ඉක්මවා යන්න දෙන්න එපා. නිතර දෙවේලේ 24 පැයක් ගත වෙනකොට ගත වෙනකොට ඇතිවන සියලු කෙලෙස් නුවණින් බලන්න. ලෝභය, ద్వේෂය, මෝහය මේ හිතට මනසට ඇතුල් වෙන්න දෙන්න එපා. ඇතුල් වෙන හැම තැනකදීම නුවණින් ඉවත් කරන්න ඈත් කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව චිත්ත ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිනාදිෂ්ඨාන කරන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මානුශාසනා පැවැත්වුවේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමින්වයන් වහන්සේ. අපේ ස්වාමින්වයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන් තවත් තවත් ශක්තිමත් උදාහිරමත් වේ. ඉටු කරන්නට සීල දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු